පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසිනි. ආශ්‍රයන්ගේ ආශ්‍රයන පිට කරගෙන ගොඩනගාගත් සකස් කරගත් භවය අවිද්‍යාවේ ආශ්‍රයන්ගේ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඒක අපි විස්තර කළේ එක්තරා විදිහට අර චිත්‍රපට නාට්‍ය ආදී එක්තරා උපමා කතා ප්‍රකාශ වෙනවා. ඒකට මුල හැටියට අපි ගත්තේ බුදුපියාණන් වහන්සේ සංයුත්නිකායේ ප්‍රතිව සූත්‍රයක සුදුසේ සඳහන් කරන එක්තරාසන්න විස්තෝතනා ඒ කියන්නේ ඒ කාලේ දඹදිව තිබුණු සරණක් නම් විචිත්‍ර වර්ගයක් ආශ්‍රය කරගෙන බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මේ සරණ චිත්‍රයටත් වඩා චිත්ත විචිත්‍රය කියලා විචිත්‍රය කියලා අන්නේ ඒ සරණ චිත්‍ර කතාව මේ කාලයට ගැලපෙන හැටියට අපි සරණ චිත්‍ර ඉතින් ඒකට සම්බන්ධ කරලා මේ සම්මුතිකාශයෙන් චිත්තපරිණාමයෙන් මේ සංස්කාරයන් ගැන විශේෂයෙන් ගෞරවකට සංස්වාදයට අදාළව කරුණු ප්‍රකාශ කළා. අද මේ ඒකරණ මාර්ගයෙන් තවත් ටිකක් ඉදිරියට යන්න බලමු. මේ සංචිත කතාව ප්‍රතිපත් වෙන අනිත් නිකායේ ගද්න අග සංයුත්තේ දෙවි බද්දල සූත්‍රයෙන් අග කොටසේ සඳහන් වෙනවා ඒ බුදු පියාණන් වහන්සේ දක්වන එක්තරා පිටක කියනවා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ පරිවර්තන වශයෙන් බැලුවොත් යම්සේ සබකේකෝ චිත්‍රේ සංගේ කියන්නේ රෙදි කායම් පොවන්නේ ප්‍රබලී කියලා කියන්නේ සංගීතේකෝ චිත්‍රකාරයේ ලෑන්නකෝ විද්‍යකෝ රෙදිකටකෝ සබ්බ පහ සතු පහ මදකිය මේ ආදී යම් සායමකින් සියලු අංගපසුද සහිත ශ්‍රී පුරුෂ ශ්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් නිර්මාණය කරන්නේද එසේම අසුතවත් සංඥා රූප වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ පහම ඉපදෙනවා මේක දෙවල් මේකයි විද්‍යාන අනුසේතන මේ දේශනාව අවසානයේ ප්‍රකාශ කරන්නේ මේ අනිපාදානස්කන්ධය මේ චිත්‍ර චිත්‍රකගේ නිර්මාණයකට උපමා කිරීම මගේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන්න කරන්නේ මේ පංචපාදාන සංකීර්ණයේ මේ පංච සංකීර්ණයේ විස්තරය. ඒ කියන්නේ සිත් බවයි. ඒක එක්තරා විදිහකට පෙන්වලා නිර්මාණය කරලා බව දෙන්න කරන්නේ. මේ විස්තරයේ මේ ශූන්‍යත්වය වඩා පැහැදිලිව ඉතිරි කරන බුද්ධ දේශනාවක් අර ඉතහාම ප්‍රකට දේශනාවක් සඳහන් වෙනවා හන්ද සංකේතයෙන් දෙන්න සූත්‍රය නම් ඒ සූත්‍රය අදින් සංග්‍රහ ගාථා විතර ප්‍රමාණවත් මේ අවස්ථාවට දෙන්න පින්දුතුමා ගෝපං වේදනා බුද්ධ ගෝපමා මනිසුතුමා සංඥා සංඛාරා කබුතුමා මායෝතමන්ත විඥාන ජීවිතාදිත්‍ය බඳුනා ආදිත්‍ය බඳුනු සූර්ය බඳුනු විඥාන බුදුරජාණන් වහන්සේ විසින් මේකේ දිනකින්කට සම්මාකොට වේදනාව ජීවිතවලට සම්මාකොට සංඥාවෙන් නිරුතුමා කොට සංස්කාරයන් පිට කඳුතුමා කොට විඥානයේ මායාන්තතුමා කොට දක්වන ලදී දේශනා කරන ලදී කියන එකයි. එතකොට විවිධ අපිට පෙන්වනවා මේ පංචස්කන්ධය පිළිබඳව ඒවායේ නිස්සාරත්වය විශේෂයෙන්ම මේ දෙවියන් සූත්‍රයේ මේ උපමා පහෙන් කියන්නේ මේ කියන පිළිවෙලක උපමා කියන වේදනාව ජීවිතයකට සංඥා විදියකට සත්කාරයන්ට සඳකට විඥානයේ මායාවට මාතිනේ විශේෂයෙන්ම මේ මේ මේ කරන්නේ ඒකාන්තික නැවතී ස්වરૂපයක්. මායාව විඥානෝ කොන්නක් නෙවෙයි අර වෙනති දාදී ඒවායේ වෙනස් වෙනවා ඉස්සරහ ධන සංඥාවක් දෙන දෙන දෙයක්. ඒ වගේම වේදනා ආදී දීගුල. මේක තුන සංසාරකෝ ශූන්‍යත්වය ප්‍රකාශ කරනවා ඒ වගේම තවත් නිසි වේදේ සඳහන් වෙනවා මායාත්මක ස්වභාවය. කියන්නේ විශේෂයෙන්ම මායා කියලා ඒ කියන්නේ විචාකාරයේ සිට විචාවක් නැත්නම් මායාකාරී මායාවක් සිට බුදු දානන් වහන්සේ කරන ඊනාය පිළිබඳව විස්තර කරනවා. ඒකත් අපි අර මේ යෝගාජන අපේ ප්‍රථම මාර්ගයේ අපි සඳහන් කළා අර සංස්කාර ගැන ඒ සංස්කාරවල එන්නත සංස්කාර මගින් ඒ චිත්‍රපට නාට්‍ය ආදී එන්න කරන නැති ඒ නාට්‍ය ගානිකා ඒ වගේ ඉතින් කියලා කියන සාහිත්‍යකත්වය දැන් කලා ලෝකයේ දෙන වචනයක් තමයි සාහිත්‍යකත්වය. සාහිත්‍යකත්වය කියලා කියන්නේ තීරවටි කරුණිකය. තීරවටි කරුණිකය කියන්නේ ඒ අරමන්නන් මුලාවන්න මුලා කරන්න හැකියාව ඇති තරම් සදා කරුණු සදා පෙන්වන්න. ඒක තමයි සාහිත්‍යකත්වය කියන්නේ. නාට්‍යයක් සාහිත්‍ය වෙනවා කියලා කියන්නේ ඒක ඒ නර්මන්න විවාහ කරන්න ඒක ශක්තිමත් ඒක සමත් නම් අන්න ඒක තමයි සැදේ ස්වરૂපයක් සැදී බවක් කියන ඇයිදන් හඳුන්වන්නේ ඒකට මේ සංස්කාරයන්ගේ මේ රැවටිලි තුළ දෙන්නත් නම් විවාහ කරන තුලට ඒදිව ඒකට උපමා උපකාර වන්නේ අවිද්‍යාව. මේක අපිට තේරෙනවා අර අවිද්‍යාව සංස්කාරයන් පසුබිමින් ඉඳගෙන තමයි මේ සියලුම මේ ලෝක ගාමිකාවල් අනුදැක්වීමයි. මේ මේ විදිහට මේ සංස්කාරයේ නාට්‍ය ආදී වලදීම අදින්තන දුන් දෙන්නේ නැත්නම් දේශමාරු කියන්නේ සමෝධියගේ දේශමාරු කියන්නේ මේක දේශවලා ගැනීම තව ඒ වේදිකාදී සංසිද්ධාදී මේ සම්පූර්ණ වලින් කරන ඒ සංස්කාර වලින් කරන සැලකීම් වගේ තමයි මේ සංවේදී කියන විදිහටම තමයි මේ සංස්කාරයන් වගේ මේ ගොඩනගන්නේ පංචස්කන්ධය. ඒක සංස්කාර කියන වචනේ විශේෂයෙන්ම අර සකස් කරන උපදවන කියන අර්ථය කියන බව අපිට මේ තේරෙනවා. බං චිත්තපටියක නාට්‍යයේදී මේ සංස්කෘතික මතින් සැදැහැදී තියෙන මේ නාට්‍ය අධිපති නර්මයන් මුලා වන්නා කියන්නේ මේ ලෝකයේ ඉඳන අදී අදී වස්තුන්ගේ සැබෑ ස්වરૂපය බලු බලමට ඇත්තේ කියලා හිතන ඉගේ සැබෑ ස්වરૂපය නිසා ඉලක්කයට ලෝකයන් හොයාගෙන බබයි ප්‍රකට මේ ධර්මයේ දක්වලා තිබෙනවා. අපි කන්නේතර මේ සාධනන්තලේ ආධාවක අභියක් පරිදේකක් මේ අවස්ථාවේ මතක් කරගත්තොත් මම සම්මාන දිනෝ ලෝකෝ භබ්බමී දේව දිස්සේ. ඒකනේ කියන්නේ මොහොතට මොහොතට දඳුනා වුණා මේක සම්බන්ධ වූ නැත්තාට මොහොතින් යුක්ත නැත්තාට මේ ලෝකයේ භව්‍ය රූප වදිස්සී භව්‍ය රූප වදින් භව්‍ය වශයෙන් වෙනවා භව්‍ය කියලා කියන්නේ දෙන්න පුළුවන් කියලා හිතන විදිහ. ඒ කියන්නේ අර මේක ඇත්තක් කියලා හිතන විදිහ විදිහට ලෝකයේ පෙනෙනවා කියන එකයි එතන ඉදිරියන මාතකන දේශනා කළේ. ඒකකොට මේ සංස්කාරයන්ගෙන් ජීවිතේ ජීවිතවලින් තියෙන සංස්කාරයන්ගෙන් ඉස්සරහින් සකස් කිරීමක් වෙනවා. ඒ සකස් කිරීමට පසුදුම් වන්නේ අර අවිද්‍යාව අන්ධකාරයයි. අවිද්‍යාවේ ඒ මොහ ඒ මොහෙන් තමයි සංස්කාරයන් වලින් දකුණු සකස් වීමක් කියන්නේ. මේ සංස්කාර කියන වචනේ මේ කාර්යය සකස් කරගෙන අර්ථය වඩාත් ප්‍රකට වෙන කීපයක් අපිට ගන්න වෙනවා. සංද සංකේතයෙන් සත්‍යනි කීපේ. ඒ සත්‍යනි කීපේ අනිත්‍ය සංකේත පිළිබඳව ඒ මූලික පද විග්‍රහ කරන අපිට සංඛාරාදී පදේ තෝරන්නේ මේ දෙකයි සිත් දෙකේ සංඛාරයේ වදිස්සේ සංසතං අභිසංකරණ කිසි දේශෝ තස්මා සංඛාරාති විස්සන්ති. චිත්ත සංසතං අභිසංකරණති. රූපං රූපස්සාය සංසතං අභිසංකරණති. වේදනං වේදනස්සාය සංසතං අභිසංකරණති. සංඥා සංඥාස්සාය සංසතං අභිසංකරණති. සංඛාරයේ සංඛාරස්සාය සංසතං අභිසංකරණති. විඥානං විඥානස්සාය සංසතං අභිසංකරණති. මේ කියන්නේ මේ මහණෙනි මේක පිටේ සංකාරී වදේට මහාමහන්නේ මොකද සංස්කාරයන් නැතිවද සංස්කාර කියලා කියන්නේ මොනවටද රූපං මොන අර්ථයෙන්ද කියන එකයි එතන තේරුම් කරන්නේ රූපං රූපස්කාර සංකතං අභිසංකරණ සිද්ධි කරේ සස්ම සංඛාරාති දුක්ඛං සංකතය ඒ කියන්නේ සකස් කරන ලද්දක් සකස් කරන ලද ඒක ස්වરૂපයකට පස් කරන්නේ යමකින්ද ඊට සංස්කාරයයි කියන්නේ ඊළඟ කුමද්ද මේ සකස් කරන දේ රැස්වෙන් ලබන දේ රූපං රූපස්ථාය සංසංගම් අභිසං කරනවා රූපේ රූප භවත රූපස්ථාය කියන රූපත්වයට රූපස්කන්ධය රූප රූපස්කන්ධය භවතපත් කරන්නේ අනුකින්ද ඒ සංස්කාරය ඒ කියන වේදනාව වේදනාව වේදනාව භවට සංඥාව සංඥාව භවට සංස්කාර සංස්කාර භවට විඥානේ විඥානේ භවට විඥානත්ම කරන්නේ ඒකට මේ සංස්කාර මේකත් කොහොම සංස්කාර වල මෙතන අන්න ගැඹුරම තැන සංස්කාර පාස සංස්කාර බවටපත් කරන්නේ සංස්කාර වෙන කියන එක. ඒ සමග මෙතන සිදුවන අර්ථයක් මෙතන තිබෙනවා. ඒක නිකුත් අපිට තේින්නේ අර අර සංස්කාර වලින් කියන එක්තරා විදිහක සකස් කිරීමක්. ඒ එක්තරා මනෝකර්ම කියන්නේ. මේ සංස්කාර වල තිබෙන මේ අර්ථය අපිට තේිනවා වඩාත්ම දැන් දැන් චේතනාවලින් විකසන ලද කියන අර්ථය සම්බන්ධයි. දැන් සංකප්පන් කියලා කියන්නේ සංකප්ප කියන්නේ සංස්කාරයන්ගේ උපදවන ලද කියන එක. ගෝවිතේ කියනවා අபிසංකප්පන් අபிසංකේතයන් කියන පද දෙක සමානාර්ථවන් දෙකකට. ඒ කියන්නේ අபிසංකප්ප කියලා කියන්නේ විශේෂ වශයෙන් සකස් කරන ලද කියලා කියන්නේ අபிසංකේතයන්. වේදනාවන්ගෙන් එක දෙන කියන එක. ඒකට මෙතන කියනවා මේ වේදනාවල තියෙන සම්බන්ධය. වේදනාවලින් වේදනාවලින්ම සකස් කරන ලද්දා. මේ කෝටි හතක් ඒ පිළිම වචන දෙකක් ඉගෙන ගන්න වෙනවා. ඒ චේතනා ප්‍රකල්පනාවලින් කල්පනාවලින් ඒ චේතනාවලින් හතක් කරන්න ලද දෙයක්. ඒක ඒකට කිසිම ගොඩනගාගත් දෙයක් කියන එකයි මේ අවසාන වශයෙන්. මේ කියන්නේ මේ පංචක පංචස්කන්ධයම අන්තිම පරිච්ඡේදයෙන් ගත්තාම අවසාන වශයෙන් සැලකලා බලනකොට මේක කියන්නේ කිසිම ගොඩනගාගත් දෙයක්. මේ මේ තමයි. අර චිත්‍ර උපමා ආදීන් දෙන්නේ කරන්නේ ඒකයි. ඒකට මෙතනදී මේ සංස්කාරයන් ගැන අපි දැන් විශේෂයෙන් මෙතන සඳහන් කළේ මේ සංස්කාරයන්ගේ ස්වභාවය ගැන කල්පනා කළ බලනකොට මේ විශේෂයෙන්ම අපට සිහිපත් කරගන්න පුළුවන් කාය සංස්කාරෝ වචී කාය සංස්කාරා වචී සංස්කාරා චිත්ත සංස්කාරා මනෝ සංස්කාරා කියලා සංස්කාර තුන් වර්ගයක් ධර්මයේ දැක්වෙනවා විශේෂයෙන්ම තීපව ආදී කර්මය කර්මයට සම්බන්ධ පද තුනක් ඒක. සත්‍ය කර්ම රැස් කරගන්නේ මේ විදිහට කාය සංස්කාර කාය කායෙන් වචනෙන් මනෝකෝෂය. එතකොට මේ මේ මේ මේ සංස්කාර රැස් කිරීමට උපකාර වන්නේ උත්තරාවිදේ අවිද්‍යාවක්. අපි දෙවිදේ අවිද්‍යාවක්. අර මාත් පිටපතියක් ගොඩනැගෙන කිව්වා වගේ. මෙන්න මේ අවිද්‍යාවක් සංස්කාරයක් අතර ඇති සම්බන්ධතාවය ඉතාමත්ම සුදුසු පැහැදිලි වෙන ඉස්සරහා තුන් ධර්ම කොටසක් සංවර්ණ ධර්ම කොටසක් වෙනවා අනුත්තරනිකායේ චතුත්තරනිකායේ සංකේතනිය වගේ සංකේතනිය සූත්‍රය ඒ සූත්‍රයේ මෙන්න සඳහන් වෙනවා ඒ සූත්‍රයේ සඳහන් වෙන හැටියට මේ යම් කිසි දෙයකට ක්‍රියාකාරීත්වයක් ආරෝපණය කරන්නේ වංශිකෝලට ක්‍රියාකාරීත්වයක් ලෝකේ ආරෝපණය කරන්නේ ඒ දෙය ඒකකයක් විදිහට සැලකීමෙන්. ඒක ධන සංඥාවේ ඒකකයක් විදිහට සැලකීමෙන්. අනිත්‍යතර බලනකොට යම් කිසි ක්‍රියාකාරීත්වයක තේලාවක් වෙන. ඒකට සහගත ඒක යම් කිසි ඒකකත්වයක් නැත්නම් සතුටක් ආරෝපණය කරන සියතොලි ලෝකේ ඉදෙනවා. අපි අර ජොක්ලි කුමාර ගැන කියනකොට කිව්වෝ ඒ ජොක්ලිය ඈතින් ඉඳන් බලනකොට මේක එකම එකම මධ්‍යස්ථානයක් වගේ ආයතනයක් වගේ. ඒ වගේ අර යම් කිසි ක්‍රියාකාරීත්වයක සීලාවක් වෙන තැනකට ඒකකයක් වෙනවා. එතකොට මේ අවිද්‍යාව මේ අවිද්‍යාව උපකාර වන්නේ මේ සංස්කාර හට ගැනීමට. මේ අවිද්‍යාවේ මූලික ප්‍රස්තුතිය මූලිකම කාරණයක් තමයි මේකට මධ්‍යස්ථානය. මේකට ඒ මධ්‍යස්ථානයක් වශයෙන් ඒකකයක් ඉගෙනනවා. ඒකෝට කය මේ කාය සංස්කාර නැත්නම් කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කියනවා ඇතිවීමට හේතු හේතුක් දක්වන්නේ බුදු පියාණන් වහන්සේ අර සංකෝපන වගේ සූත්‍රයෙන් සූත්‍රයේ අවිද්‍යාවම මේක පැහැදිලිවන්නේ මේ දෙකයි සූත්‍රය තරමක් දිගයි නමුත් අපි කොටස් තුනකට කඩලා ඒ අර්ථය තේරුම් ගන්න පහසු වෙන හැටි කොටස් තුනකට කඩලා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ කායේවා විස්තරයේ සති කාය සංකෝචනාදී උප්පජ්ජති අච්ඡත්තං සුඛ දුක්ඛං වාචායමා විස්තරෝ සති වචී සංකෝචනාදී උප්පජ්ජති අච්ඡත්තං සුඛ දුක්ඛං මනෝවා විස්තරෝ සති මනෝ සංකෝචනාදී උප්පජ්ජති අච්ඡත්තං සුඛ දුක්ඛං අවිද්‍යා පද්‍යාව එතකොට මේ කන්නේ කොටස හැටි කරගෙන අපි මේක අර්ථය බලමු කායවා විස්තරේ සති කාය සංකේතනාදී මහණෙනි කයක් ඇති කල්හි ආයන දෙකයිදෙන් කය අරමුණු කොට කරගත් චේතනාවන් නිසා කය අරමුණු කරගත් සිටින් නිසා උපද්දිත අධ්‍යාත්මක පරිස්ස මේකට ආධ්‍යාත්මික වශයෙන් ඒ කියන්නේ අතුලති සායිසික වශයෙන් සැප දුක් හට ගන්න. කය කියලා දෙයක් වෙනවා කියලා හිතාගත්තාම ඒ කය අරමුණු කරගත්ත සිටින් නිසා මේකට සැප දුක් ඇති වෙනවා. මේ කය කියන්නේ මහා වැඩ ගොඩ මහා කර්මාන්තශාලාවක් වගේ කියලා. නමුත් යම් කිසි අවිද්‍යාව නිසා යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් මේක එකක් කියලා ඕකකයක් හැටියට අන්න ඒකතර කාය සංකේතනවල ඉඳී දෙනවා. ඒ කය අරමුණු කරගෙන කිසි විදිහට ඇති කරගන්න ඕනේ. ඒක ඇති කරගෙන කෙනෙක් සැප දුක් විඳිනවා. ඒකයි මෙතන කියන්නේ. ඒ චේතන වාචාය වාදිකේ සති වචී සංකේතනයි. වචනේ භාෂාව ඒවා ඒ වගේම අසුරු පද ආදී රාගයෙන් හැදිරෙලා නමුත් මේ වචන යනකෝ ඇතයි කියලා ඒකකයක් හැටියට ගත්ත පරිදි ආචාර වාසති වචී සංකේතනා හේතු. මේ වචනය පිළිබඳ විදිහට චේතනා හේතු වලදී අතිරේකින් සබ දුක්කට ගනි. ඒ වගේම මනස මනස කියන්නේ මනස කියලා අමුතු දෙයක් නෙවෙයි ඒකත් අර වෙන ආගම් වල තිබුණට ආත්මයක් හැටියට අර විදිහම කිසි කිසි ආශ්‍රයක් වගේ. නමුත් මෙතනත් මනේ වාදික නම් කෙනෙක් හිතනවා මනස කියලා දෙයක් තියෙනවා කියලා. ඉතින් හිතාගත්ත නිසාම මනස අරමුණු කරගෙන අර සබ්බිස් ආධ්‍යාත්මික වශයෙන් ඇතුළේ තියෙනවා කියලා කියනවා. ඒ ඒකේ අවසාන වෙන පදේ පදේ විශේෂණයක් වැඩිලක් වෙනවා. අවිද්‍යාව පත්‍යාව නැමෙකක්ම දෙන්නේ අවිද්‍යාව පත්‍ය කරගෙන මේ දෙයක් කියන්නේ. අවිද්‍යාව පත්‍යාව එතකොට දැන් අපි දෙවෙනි කොටසේ ඇදෙන්නේ මේ ඊළඟ සතිය බලමු. සාමංවා දුක්ඛේ කාය සංස්කාරං අභිසංකරෝති සංපත්‍යාස සං උප්පදේති අධ්‍යාත්මික දුක්ඛං. පරිවාසකම් විතරේ කාය සංස්කාරං අபிසංකරෝති නම් පත්‍යාස සංවිපජ්ජති අධ්‍යාත්මං දුක්ඛං සම්පදානෝ වාතං විතරේ කාය සංස්කාරං අபிසංකරෝති නම් පත්‍යාස සංවිපජ්ජති අධ්‍යාත්මං දුක්ඛං අසම්පදානෝ වාතං විතරේ කාය සංස්කාරං අபிසංකරෝති නම් පත්‍යාස සංවිපජ්ජති අධ්‍යාත්මං දුක්ඛං ඒකේ අදහස මහණෙනි මෙලෙම හෝ ආය සංස්කාරයන් ඇති කරගන්නවා සකස් කරගන්නවා අපි සම්පූර්ණයි යම් පත්‍යාසිකං උපදේශ අධ්‍යාත්මං සුදුක්ඛං ඒ ප්‍රත්‍ය කරගෙන ඔහු ආධ්‍යාත්මික වශයෙන් සබ දුක් විඳිනවා ඒ කියන්නේ යමක් හේතු කරගෙන ඇතිවෙන සබ දුක් විඳිනේ කරයිද එබඳු වූ කාය සංස්කාරයන් තුලින් ඔහු නිත දවාගන්නේ ඒ වගේම ශරීර වාහක අනිත් ඒ වගේම අර කාය සංස්කාරයෙන් උපදවා දෙන මොහොත අර සැප දුක් වලට හේතුව. ඊළඟට සම්පදානෝ මේක ඊළඟට වාක්‍ය තුනේ සම්පදානෝ ආකාන්දික කාය සංස්කාරම් අභිසම්පදිතයි. ඒ දැනුවත්වක් කරනවා අසම්පදානෝ නුදුන්වත්වක් කරනවා. අර්ථකාරී වශයෙන් ගත්තොත් මේ දෙන්නේ හේතුන් කියන්නේ අර කාය සංස්කාරය මේවා සමන් සමන්ට ඇති කරගන්න පුළුවන් ඒ වගේම අනුත්පත්ති කරනවා. ඊළඟට කරනවා දැනුමක්වත් වෙන්න පුළුවන්, නොදැනුමක්වත් වෙන්න පුළුවන්. එතකොට මේ කාය සංස්කාර ගැන කිව්වා වගේම මුතියෙන් පාලියෙන් නොකියුවත් ඊළඟට කියන සාමංවාදීකේ වටි සංස්කාර, වටි සංස්කාර පිළිබඳව මේ විදිහටම කියනවා. අර දෙආකාරයකට සමන් සමුනිකන් ඊළඟට දැනුවත් වෙන දැනුවත් වශයෙන් වචී සංස්කාර ගැනත් කියනවා මනෝ සංස්කාර ගැනත් කියනවා ඒකත් කොට මේ දෙවෙනි කොටස හැටියට අපි ඉදිරියට කරනවා අවසාන ප්‍රයෝගයේ අවසාන කොටස ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට කියන්නේ විද්‍යානන් මහත්මයා ප්‍රකාශ කරන්නේ මේක විස්තරේ සම්මේති අවිද්‍යා අවිද්‍යා අනුපතිත අවිද්‍යාවෝ ආතේක විරාගන ගෝඨා සෝහායෝන හොති සංපත්‍යාසිතං සිස්සජ්ජි අධ්‍යාත්මං සුබදෙස්සං සා වාචාන හොති සංපත්‍යාසිතං පද්‍යති අධ්‍යාත්මං සුබදෙස්සං ඒ මනෝන හොති සංපත්‍යාසිතං සිස්සජ්ජි අධ්‍යාත්මං සුබදෙස්සං මුක්ඛං සංඝං හෝති වත්තුං සංඝං හෝති ආයතනං සංඝං හෝති අධිකරණං සංඝං හෝති යම් පබ්බ්‍යාස සංසුප්පජ්ජති අධිහත්තං සුබදි මේකේ අර්ථය ඉනිස් විතරේ සම්මිනති අවිද්‍යාවපදිතා මානෙ මේ කලින් කියාපු අවස්ථාවල මේ ධර්මයන් කියලා කියන්නේ අර කලින් කියාපු අර අවස්ථා කීපෙදීම අවිද්‍යා අනුපදිතා අවිද්‍යාව දුරු බඳින ලදී ඒකේ අර්ථය අවිද්‍යාවට ඇඳිලා යන එකක් නෙවෙයි අවිද්‍යාවට ඇඳුම් අවස්ථා ගොඩක් අර කලින් අපි සඳහන් කරේ නිසා ඉතින් කියනවා. ඉන්නේ පිටුර ගන්න අවිද්‍යාවන ප්‍රතිකාර. අන්න ඒ නිසා අවිද්‍යාවත්ෝ අපිට නිරාගම නිරෝධා. නමුත් අවිද්‍යාව දුම නිරවශ්‍යයි. විරාගයේ නිරෝධේ මොකක්ද සිද්ධ වෙන්නේ? ඒ ආයෝනහෝති නම් පත්‍යාසං උපද්දති අධ්‍යාසං සිද්ධා. ගමක් හේතුකට ගෙන අතුලකින් සතුටින් දෙනවා කරයිද? උබඳු අය ඔහු කරනවන්නේ කියන වචනය. ඒ වගේම සාමාසාන භෝධියන් පස්සේ ආසන්න පද්ධතිය අධ්‍යාපනය. සමස්තෝක වර්ගන ඇතුළත සබ දුක් ඇතිවන්නේ උරඳු වචනය උතුනවන්නේ. ඒ මනෝන්‍ය පුරගෙන සමස්තෝක වර්ගන ඇතුළත සබ දුක් ඇතිවන්නේ උරඳු මනසට උතුනවන්නේ. ඊළඟ ප්‍රකාශ වෙනවා සංසං නොහොති වස්තුං නොහොති ආසනං නොහොති අභිකරණං නොහොති යම්පත්‍ය ආසනං සබ්බති අධ්‍යාත්මං කියන දුක්ඛං සෞඛ්‍ය කරගෙන අතුලකින් සකදුක් ඉදීමට හේතු වූ කොට ඉදම ආයතන ආරණ්‍ය අහෝ කියනවා නැtei කියන එකයි කියන්නේ. ඒක නම් පස්වාස්ලම් උපද්දිති අච්චත්තම් සුඛ දුක්ඛ දුක්ඛ. මෙන්න මේ තුන දෙන්නවා අර අයත් ඇතෙන් කියලා ගත්තාම අය අරමුණු කරගෙන කාය සංස්කාර ගොඩ කියනවා. වචනේ කියන එකට සත්‍යතාව වෙන විදිහට කියනවා නම් අපි දැන් අර සම්බුද්ධ පැහැදිලි කරනවා නම් අර මුල් කොටසින් කියවෙන්නේ ආයවා පිටේ සති කාය සංකේතන හිත කියලා ප්‍රකාශ කළේ කයක් ඇටයි ගත්කල්හි නැත්නම් කය ඇත්ත වශයෙන් ඒකකයක් හැදියට සැලකෙන තා කය සංකේතය කය අරමුණු කරගත් පිටිවිලක ඇතුළතින් සැප දුක් විඳිනවා ඒ වගේම ප්‍රශ්නය පිළිබඳව මන්ත පිළිබඳව අවධාර්මී කියනවා මේ හැම එකක් අවිද්‍යාව නිසා සිද්ධ වෙනවා. ඒකට තත්ත්වයක් දෙන්නේ ධන සංඥාවල මේ අවිද්‍යාව නිසා. ඊළඟට කියන්නේ අර අර දෝෂයේ දෙන අවස්ථාවක් කල්පනා කරනවා. ඒකෙන් කියන්නේ අනුත්පත් නෙවේ. අර ඒක සමා සමා විනිශ්චය කරන්න පුළුවන් අනුගමනය කරන්න පුළුවන් කියන්නේ. ඒ කාය සංස්කාර ආදිය ඒ විදිහට ඇති වෙන්නේ ඇති වෙන සමන් විනිශ්චය කරන්න පුළුවන් අනුගමනය කරන්න පුළුවන්. දැනුවත්පත් කරන්න පුළුවන්, නොදැනුවත්පත් කරන්න පුළුවන්. ඊළඟට අර අවසාන වශයෙන් කියන්නේ මේ හැම එකකම අවිද්‍යාව නැත්නම් අවිද්‍යාවට සම්බන්ධයි ඒක නිසා අවිද්‍යාව නිරෝධ නම් අවස්ථාවකද සම්පූර්ණයෙන්ම මේ අවස්ථාවේ බාහිර වශයෙන් බලනකොට මේ පුද්ගලයාට කයක් තිබෙනවා නමුත් හිතට වැටෙන්නේ නැහැ කය බාහිර වශයෙන් වචන පාවිච්චි කරන්න පුළුවන් කතා කරන්න පුළුවන් නමුත් වචනේ සත්‍ය සැබෑ දෙයක් හිතේ පුද්ගලයා පිළිගන්නේ නැහැ වචනේ කියන්නේ භාෂාව ප්‍රභාවය ඊළඟ මාස මාස කියන එක සාමාන්‍යයෙන් වචන සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා වගේ තියෙනවා මානසික දැනෙන අරමුණු ආදී වෙන අනුත්තික මානස ඒකකයක් කියලා ගන්නවා. අන්න ඒක නිසා අර අවිද්‍යාවත්වයෙන් අසේතනිකාව ඒක නිසා ඇතුළතින් සබ දුක්කට ගන්න. අදු අවිද්‍යා නිරෝධයේ සංස්කාර නිරෝධය ඒ නිසාම ඊළඟ සබ දුක් නිරුද්ධ වීමක් කියන මේ වේදනිවන් සත්‍යය. මේ නිවන් සත්‍යය පිළිබඳව රහසක් මෙන්න මේ සූත්‍රයේ දැක්වලා තියෙන බවයි අපිට මේ තේරෙන්නේ. මෙතන එතකොට මේ කාය සංඛාර, වාචී සංඛාර, මනෝ සංඛාර ගැන මේ සූත්‍රයේ ප්‍රකාශ වෙන්නේ ඒක අර අපි තවදුරටත් අර අපි කලින් සඳහන් කළ චිත්‍රපට නාට්‍ය ආදියට සම්බන්ධ කරලා තේරුම් ගන්න උත්සාහ ගත්තොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. දැන් චිත්‍රපටයක නාට්‍යයක ඇති අපේ සංස්කාරයන් සංස්කාර වන්නේ අවිද්‍යාව ඇතිකා ඒ අඳුර ඇතිකා ඒ දෙස් වලා ගැනීම ඊළඟට ඒ නළුවන්ගේ විද්‍යන්ගේ දෙස් වලා ගැනීම අඳුන් කලදුන් අඳුන් දෙද ඒ හැම එකකම සත්‍යතාව සැබෑ ස්වરૂපේ පවතින්නේ ඒවා හැඟවිලා තිබෙන ආහංගවන එන්නම මෝහ කරන අවිද්‍යාව නිසා එතකොට අන්න ඒ නිසා දැන් මේ මේ සංස්කාරවල සත්‍යතාවක් සංස්කාරවල සංස්කාරවල නමක් සැබෑ ස්වરૂපයක් නතන්වන්නේ අර අවිද්‍යාවෙන් බලන් ඉන්න පිටින් තියෙනවා. ඒ ගම්පිටි අවස්ථාවේ අවිද්‍යාව නැතිව ඒ කොයන්දම කරතිවි කොයන්දම ලෝකලාභුන් කියන ඒ නරඹන්නන්ට සතුටු ඇති වෙනවා ඒ එන්නත් ආස්වාදයක් ඇති වෙනවා. අන්නේ ආස්වාදයක් ඇති නොවන අවස්ථාව තමයි අපි අර කලින් සූත්‍රයේ කලින් දේශනාවට සඳහන් කළේ අර පොන්තෝපතිස්ස යෝජනාවට අර විරජ්‍ය සමාජය දකින අවස්ථාව. අන්න අර ප්‍රඥා ආලෝකය. ඉතින් වෙන ආලෝකයක් නෙවෙයි අතුරු තියෙන ආලෝකය මතුන නිසා අර විදෙට කරාලේ තීමක් ආවා. ඒක නිසා අර සංස්කාරයන්ගේ සංස්කාර ස්වභාවය නැතිවෙච්ච. ඒක මෙන්න අපිට කරන සංස්කාර කියන වචනේ ඇත්ත වශයෙන්ම අර්ථවත් වන්නේ අවිද්‍යාව පසුබිම. ඊළඟට බලනකොට අවිද්‍යාවත් සංස්කාරයක් දෙක පසුතැන් කරගෙනයි අර අනුකුත් සියලුම රැඳුම් සිදුවෙන්නේ. අපි අර නාම රූප විඥාන නාම රූප පිළිබඳව දැක්වූ කරුණු ගැන කල්පනා කරලා බලනවා මේ හැම එකක්ම ඒ කියන්නේ විඥාන ඒ ඒ නාම රූප පිළිබඳව ආදී විමාදයේ සිදුවෙන්නේ මෙන්න මේ සංස්කාරයන්ගේ සත්‍යතාවයක් සංස්කාරයේ රැවටී සිටින ඉගෙනකා ඒ රැවටී සිටින ඉගෙනීමේ අවිද්‍යාවන්ට අවිද්‍යාව ඉගෙනකා එතකොට මේ විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ සංස්කාර කියන වචනේ පිළිබඳව එක්තරා වැදගත් අර්ථ කාර්යයක්. ඊළඟට තවත් කල්පනා කළ යුත්තක් තිබෙනවා මේ පටිච්චසමුප්පාද ධර්මයේ දීර්ඝ සඳහන් සංඛාරා කියන පදයේ නිදාන සංයුත්තේ විභංග කියන ඒ සූත්‍ර කොටසේ නිදාන සංයුත්තේ කියන කොටස බුදු දානන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ මේ මේ කියපු මේ කාය සංඛාරා, වචී සංඛාරා, මනෝ සංඛාරා කියන වචන වලින් කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාර චිත්ත සංඛාරෝ කිය. ඒක ටිකක් සමහරවිට ගැටලු විදි අවස්ථාවක් වගේ තියෙනවා. සතුමිත විතරේ සංඛාරා සතෝමි විතරේ සංඛාරා කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ කියලා. ඊළඟට මේ මෙතන කියන මේ උපවදනේ කියන සාමාන්‍ය සංඛාරා කියන පදේ බහුවදනේ බොහොම අවස්ථම් වල වශයෙන් ලැබෙන්නේ. නමුත් මෙතන කියන්නේ ඒ සංඛාරාපගේ විග්‍රහයේදී ඒක වචන හැටි. කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ. මනෝ සංඛාර නෙවෙයි චිත්ත සංඛාර. මේ මෙතනින් අදහස් කරපු දේ අපිට වඩා විස්තර වෙනවා. මුල වේදල්ල සූත්‍රයේ සම්මදින අරහත් නිවන් වහන්සේ විපාක උපාසක තුමා සමග කරන ඒ ධර්ම සාකච්ඡාවේදී විපාක උපාසකතුමා අසන ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ධම්මදින අතරින් ප්‍රකාශ කරනවා මෙන්න මේ පදේ මේ අර්ථය ආස්වාද පස්සාසාවෝ ආයුෂෝ විසාක ආයිකා ඒකේ ධම්මා කාය ප්‍රතිබද්ධා සස්මා කාය සස්මා ආස්වාද පස්සාසා කාය සංඛාරෝ අර පිටාත්මයේ ආස්වාද ප්‍රස්වාස කියන දේවල් ඒ කියන්නේ අසුම ආස්වාද ප්‍රස්වාස හඳුන්වන දෙවින මේවා කායික දේවල් කායික ඒකේ ධම්මා කාය ප්‍රතිබද්ධා මේ කියන දේවල් අය හා පිළිබඳ අය පිළිබඳ දේවල්. සම්මා අස්වාදපස්සක කාය සංස්කාර ඔතන මෙතන මෙතන කියන හැටියට කාය සංස්කාරය කියන්නේ ආස්වාදපස්සක විදිහට. මේ කර්ම පිළිබඳ කතාවක් මෙතන නෑ. ඊළඟට වචී සංස්කාරය පිළිබඳව ප්‍රකාශ කරන්නේ මේ දෙකයි. සුත්‍රයේ විද්‍යාවාවෝ විචාක විචක්කවා විචාරස්ස පච්චා වාචං බින්දති. සම්මා විචක්ක විචාරා වචී සංස්කාරෝ. අවචී සාකයේ පළමුවෙන් විචාරක කොට විචාර කොට පසුව වචනයක් පිට කරන්නේ. ඒ නිසා විචක්ක විචාරයෙන් ප්‍රති සංස්කාරය. ඒකට මේ ප්‍රති සංස්කාර කියන්නේ විග්‍රහය මොකක්ද? විචක්ක විචාර. අර අනිදාන තමයි දෙදෙනා ආදියක් නෙවෙයි මෙතන කියන්නේ. අර මේකට සම්බන්ධ දෙයක් නෙවෙයි විචක්ක විචාර. බලිදයන. ඊළඟට තුන්වෙනි කාර්ය චිත්ත සංස්කාරය. ඒක උරුම කරන්නේ සංඥාක වේදනාච චේතසිකා ඒකේ සම්මා චිත්ත ප්‍රතිපදා සම්මා සංඥාක වේදනාච චිත්ත සංස්කාරය සංඥා වේදනා කියන ධර්ම දෙක චේතසික දේවල් සංසිතික දේවල් මේවා චිත්ත ප්‍රතිපදා චිත්ත සම්බන්ධ දේවල් ඒ නිසා සංඥාව සහ වේදනාව චිත්ත සංස්කාරය ප්‍රඥාව බලනකොට පරිසම්පාදයේ ඥානයේ හැටි ඇති පිළිබඳව නම් දක්වලා තිබෙනවා මෙතන මේ ආස්වාද ප්‍රසවාස දෙක ඊළඟ විචාර විචාර දෙක වශයෙන් සංකාරණය කියන්නේ ඊට සංඥාව වේදනා. දැන් අපි මේක විග්‍රහ කරගෙන ආපු ක්‍රමයට අර සංස්කාරවල අර නාස්ති ආදී ගැන කියනකොට සැලසීම් කියන අර්ථයක් අපි මතු කරගත්තා. අර හඳුන් සැලසීම් කියන අර්ථයක් තියෙනවා. යමක් සකස් කරන අර්ථයක් තියෙනවා. ඒ විදිහට මෙතන බැලුවොත් මේක ආස්වාද ප්‍රස්වාද දෙන්නේ. මේ වෙනකොට අපිට හිතාගන්න තියෙන්නේ දැන් ආයතන කරන හැම ක්‍රියාවක් එක්කදීම විශේෂයෙන්ම පරස්පර වීම ආදී වෙනක විරුද්ධ වෙන අවස්ථාවල්වල අපිට නොදැනුවත් වුණ වගේ අපි සමහර විට හොඳ දුක්මක් ගන්නවා ආස්වාස්වාද කරනවා මේ වාද කරනවා මේ කියන්නේ කය ක්‍රියාත්මක කරන මූලික ආයතන මූලික ක්‍රියා ක්‍රියාකාරීත්වය කියන ආස්වාස්වාදය ඒ වගේම දැන් කෙනෙක් කියනවා මේ වටි සංසාර විග්‍රහයේදී විද්‍රීකෝවාවක විසාක විකස් විස්වා විචාරෙත්වා පච්චාවාකම් හින්දදී කියලා කලින් විතර්ක ਵਿਚාර කරලායි වචනක් පිට ගන්න. මේ කරනවා නම් හොඳ තමයි. මේක එක්තරා විදිහේ සංස්කාරවල අර අරහැඳීමක් වත්. දැන් මේ කාලේ වෙන වචනයක් පෙරහුරුවක්. දැන් නාට්‍යයක් නාට්‍යයක් සමාජයට පිළිබිඹු කරන්න කලින් කලින් දවසේ සමහර විට එක්තරා පෙරහුරුවක් කරනවා. එහෙනම් අරහැඳීමක් සකස් වීමක් වෙනවා. අන්න ඒ වගේ වචනයක් පිට කරන්න කලින් විතර්ක ਵਿਚාර කරනවා. ඒක නිසා තමයි සමහර විට අපිට නොදැනුවත්ව ඉදීමක් වචන පිට වෙනවා අර හිතන අපේ. විචාර විචාර වාචික සංස්කාර වෙන්නේ කලින් විචාර කරලා විචාර කරලා තමයි වචන පිට කරන්නේ. අන්න ඒක නිසායි ඒක සංස්කාර අර්ථයෙන් ඉඳන් ගලපෙනවා. ඊළඟට සංඥාවක් වේදනාවක්. ඒක මෙතන චිත්ත වෙනවා කියන එක ලබන මනෝ සංඥාන්නේ ඒක දිගේදී සංඥාවක් වේදනාවක් තමයි අර ඇත්ත වශයෙන්ම අපි මනෝ සංකාර කියලා ගත්තොත් අපි අර ප්‍රකට වශයෙන් දෙන්නේ චේතනාවාදී මනෝ සංකේතනා කියලා දෙයක් තියෙනවා සමහරවිට චේතනාවලට පසුබිම් වන්නේ ඒකට මූලික ආරම්භයෙන් වශයෙන් ගැටින් පවතින්නේ මේ සංඥාවක් වේදනාවක් සංඥාවල් වලින් වේදනාවල් වලින් ගොමනාම තමයි චේතනාව කියන ඒ අර වඩා ප්‍රකට ඒ අවස්ථාව දැනගන්නේ කර්ම පාප කර්ම කුසල කර්ම ආදී පිළිවෙත් පවා සුසු මානසික තත්ත්වයක් ඇති වෙනවා අන්න මේ අර්ථයෙන් බලනකොට අපිට පේනවා මේ සංඛාර කියන පදේ නිසියුම් කොටස යටින් කියනකොට මේක හරියට අර දැන් මේ දෙපාරෙන් කියන කන්දක වැඩි කොටසක් කියන්නේ වතුර යටට. යටයි. ඉතින් tikai කියන්නේ අපි මේ කරන කායික ක්‍රියා සමූහයක් වචනෙන් කරන ක්‍රියා සමූහයක් මනසින් කරන සිතිවිලි චේතනා සමූහයකට යටින් කියනවා මහා කඳුවක් මහා කඳු ගොඩක්. මේ ආස්වාද ප්‍රසවාස කියන ඒ මූලික ක්‍රියාකාරීත්වය ඒ ජීවිතයක කෙනෙකුගේ ජීවිතයක් පිළිබඳ කල්පනා කරනවා ජීවමාන පුද්ගලෙක් විදියට බලනකොට දැන් අපි කවුරුත් මූර්ඛා වෙලා කලන්ත වෙලා වැටුනහම අපි බලනවා කිස්ම වැටෙනවද කියලා. මූලික ක්‍රියාකාරීත්වය මේ පුද්ගලයා තුළ තිබෙනවද කියලා. ඒ වගේම කෙනෙක් එහෙම ශාන්ත වෙලා වටනහම එන්නේ සමහර විට ඒ කතා කරවන්න බලනවා. වචී සංකාර ඒ එහෙමත් නම් දැනෙනවද කියලා බලන සංඥා වේදනා මොන විදිහට අපිට හිතා ගන්න පුළුවනි මේ කෙනෙකුගේ ජීවමාන කෙනෙක්ද නැද්ද කියලා බලා ගන්න භාවිත කරන්නේ මෙන්න මේ ක්‍රියාකාරීත්වය. ඒකට කියන්නේ ක්‍රියාකාරීත්වය. නමුත් මෙන්න මේ ක්‍රියාකාරීත්වය තමයි අර කෙලෙස් සංගිල්ල තිබෙනවා. අර අවිද්‍යාව සංගිල්ල තිබෙනවා. ඒක නිසා තමයි මේකට මේවා සංස්කාර වෙන්නේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් කල්පනා කරන්නේ මම හුස්ම ගන්නවා. මම කතා කරනවා. මම මට මට දැනෙනවා මට මම ඉඳිනවා කියලා ආදී ආදී වශයෙන් කල්පනා කරන්නේ. එතකොට අර හිමකන්ද යටපත් වූ වගේ මෙන්න මෙතන මේ මේ සංස්කාර සංස්කාරවල මේ සියුම් පක්ෂයේ අවිද්‍යාව සඳහන්ලා තිබෙනවා. අන්න ඒක නිසා තමයි අර බුදු පියාණන් වහන්සේට කලින් ඒ පිටියේ තාපසවරු මේ සංසාර ගැටලුව විසඳාගෙන ඉදිරියට ගරු උත්සාහය, සමතේන් පමනක් කළ උත්සාහය නිර්ර්ථක වෙනවා. ඒ බුද්ධ කාලයේ බුදු පියාණන් වහන්සේට කලින් හිටිය තාපසවරු දැන් උපකරා ආලාර කාලන් උපකරා උපාදීන් ගැන සඳහන් වෙනවා. ඒ වගේ තව බුද්ධ තාපසවරු ඒ අය කල්පනා කළා මේ කයි ක්‍රියාකාරීත්වය, වචනේ ක්‍රියාකාරීත්වය, හිතේ ක්‍රියාකාරීත්වය අධිකා දුරට මේවා සමනය කරාම මේ මේ සංසාරයෙන් ගැලවෙන්න පුළුවන් කියලා. නමුත් මේවා සංස්කාර බවවත් ඕන් තේරුම් ගත්තේ නැහැ. ඒක නිසා ඔවුන්ට එක්තරා විදිහට බුදු කුටික ප්‍රශ්නයකට මුහුණ දෙන්න තිබුණා. මේවා සියුම් කරගෙන සියුම් කරගෙන ගියා. කාය සංස්කාර, ආසාස ප්‍රසාර සංසිඳවා ගත්තා. ඊළඟට වාචී සංස්කාර හැටියට තියෙන මේ විචාරක ਵਿਚාරේවත් ඒවා නොදැනම ඒවා අර ඥාන උපකරණ මගින් ඥාන ඒ කමතහන් මගින් යටපත් කරගත්තා. කාලකාලික සංසිඳවා ගත්තා. ඊළඟට නමුත් උන්ට එක්තරා ප්‍රශ්නයක් ආව අර නේව සංඥා නා සංඥා නා සංඥා යන කප්පේදී ඒ ඒ වචනයෙන් අපිට පේනවා එක්තරා විදිහක බුදු කොටික තත්ත්වයක්. මේව සංඥානා සංඥාට මේක සංඥාවක්. කියනවා කියන්නත් බෑ නැති කියන්නත් බෑ. මේ කාරණේ ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා මධ්‍යම නිකායේ අන්තත්ත්ව සූත්‍රයේ සඳහන් වෙනවා මේ නේව සංඥානා සංඥායතන පිළිබඳව ඒ තාපස ලෝකින්ට ඇති වුණු ගැටලුව. මෙන්න මේ විදිහට සඳහන් වෙන්නේ සංඥා රෝගෝ සංඥා දණ්ඩෝ සංඥා කල්ලං අසංඥා සම්මෝහය ඒකං සම්තං ඒකං පංචං යදිදං මේව සංඥානා සංඥායතන ඒ කියන්නේ උන්ට ගැටුණා එක්තරා ප්‍රමාණයකට මේ සංඥාව රෝගයක්, කරදරයක්, සංඥාව රෝගයක්, ගඩක්, සුවාලයක්, එහෙම නැත්නම් සවුලක් නෑ. නමුත් මේ සංඥාව නිදන්න ඕනකම තියෙන මේ අයද. නමුත් අනිත් පැත්තට බලනකොට අසංඥා සම්මෝහය සංඥාව උන්ට නැති කරගත්තොත් එතන තියෙන්නේ මුලාවක්, මෝහයක්. ඒක නිසා ඒ සංසංසං මේ සම්පන්නිකය කියන්නේ මේ සංඥාන අසංඥාන ඒක නිසා මෙන්න මේක සාන්තන් මේක ප්‍රණීතයි එනම් අර සංඥාව ඇතිත් නැති නැතිත් නැති වගේ ඉදිරියේ සත්‍යයක් කියලා අන්නේ එතනින් උන් හොන්නවති. මෙන්න මේ නිසා තමයි අර බුදුරජාණන් වහන්සේ අර ඉදගෙන පුත්‍රාලාරාම ඒ ආලක ඒ වගේ පවා ඒ ආචාර්යවරුන් පවා ප්‍රතික්ෂේප කරලා අබ්බ සංඛාර සමතේම සලාගෙන. එතකොට මේ සමතේන්නේ මේ සාමාන්‍ය අර තාත් බෞද්ධ ඒ කියන්නේ බුදුපන්න බුද්ධ කාලයට කලින් සිටිය තාපසවරුන් ඔය මේක අභිඥා ආදී වලින් ධ්‍යාන මාර්ග වලින් ධ්‍යාන වලින් කළ සමතයෙන් කවදාවත් සබ්බ සංඛාර සමතයක් ඉදවන්නේ නැතිමත් නිසාද අර සංස්කාර වලට යටින් තිබෙන අවිද්‍යාව වුන් කියන නැතිව නොපෙන නිසා වෙන යටත් පිළිතින් ඒවා සංස්කාර බවට උන් වටහාගත්තේ ඒවා සංස්කාර බව වටහාගත්තේ නැහැ කල්පනා කළා මේවා ආත්මීය සත්‍යය කියලා ඒ නිසා තමයි දැන් දැන් තත්ත්වයේ බින්දු ඒ යෝගීන් අතරත් ඒ වගේම උපනිෂද් දර්ශනය ආදී සඳහන් වෙනවා. උන් කල්පනා කරන මේ ප්‍රාණය මේ ආත්මයේ කොටසක් කියලා. ආත්මයේ එක පොත්තක් කියලා. ඊට පොත්ත. ඉතින් ඒ වගේම අන්නමය ප්‍රාණමය ආදී වශයෙන් ප්‍රාණමය ආත්මයක් තිබෙනවා. ඒක ඇතුළේ සංඥාමය ආත්මයක් තියෙනවා. විඥානමය ආත්මයක් තියෙනවා. ওই විදිහට ආත්මයේ தත්ත්වයක කල්පනා කළා මිසක් මේ මේ විදිහේ ක්‍රියාකාරීත්වය ඒවා සංස්කාර බවක් බවක් ඒ සංස්කාර වලට පසුබිම් වන්නේ අවිද්‍යාව බවත් ඒ කිසිවක් වෙන තේරුම් ගත්තේ නැහැ. අනුක නිසා සබ්බ සංඛාර සමතය. මේ නිවන ගැන කල්පනා කරනකොට මේ සමාධියට කල්පනා කරන්න පුළුවන්. සංඥාවිත මේ ප්‍රයෝජනට විරෝධී නිවන කියලා. මේක අපි අනිත් පැත්තට ගියාම මේ සංඥාවිතයට විරෝධීන් අර අර සමතයෙන් ලැබිය හැකි යම් කිසි සාමකාලික සුවයක් තියෙනවනම් ඒකේ උපරිම මට්ටම තමයි සංඥාවිතයෙන් විරෝධී. හත් දවසක් හරියට අර ආයුෂ්‍යත් එකට ගන්නවා වගේ එහෙම පිටු එක්තරා විදිහට සමත සුවයක් ලබන්න පුළුවන්. හා එතන නෙමෙයි නිවන. ඒකම නෙමෙයි නිවන. ඒකෙන් නැගිට්ටට පස්සේ අනිමිත් අප්පන්නේක ශුන්‍යක වශයෙන් දැකීමෙන් මේ සබ්බ සංඛාර සමතේ. මේ කාරණේ සමහර විට අපාතරත් මොහොතකදී විවිධ මත දේවා කියන විදිහේ කාරණයක්. නමුත් මේ ප්‍රඥාවෙනුයි මේ දිනුත් කියලා දෙන්නේ. මේ බුද්ධ ධර්මයට අනුව. ඒක නිසා මේවා මේ සංස්කාරවල සංස්කාර ස්වභාවයම කියන්නේ. ඒ සංස්කාර වලින් නිමිති ගැනීම සංස්කාර වල නිමිති ගැනීම සත්‍ය හිතෙන් දුරුනාම අනිත්‍ය අනිත්‍යකත්වය ඊළඟට මේ නීති නිසා මේ නිත්‍ය කියන්නේ නිත්‍ය නීති නිත්‍ය හැටියට කලකින් අර දේශලාගත් කෙනෙකුගේ අඳුකලින් වලට රැවටෙනවා වගේ. එහෙම නැත්නම් අර පසුබිම් සංසිද්ධිය ආදියට රැවටෙනවා වගේ. ඊළඟට මේ නිත්‍ය නීති නිසා තමයි ප්‍රණිදි ගමකට යොමු කිරීම ඒ කියන්නේ ආසාව ආසාව සාධනාය කියන්නේ. එතකොට නිත්‍ය කියනවන ප්‍රණිදි නැතිනවා අපණිදි විමුක්ත. ඊළඟට මේවා විස්තරය දෙක ශූන්‍ය හැටියට දෙනවා. ආසාවක් නැත්නම් ඒ ආසාව නිසාමයි මේ දෙයක් අපි කාර්යයක් කියලා කියන්නේ. හරි මේක මොකක්ද හරිය පරමාර්ථය කියලා අහන්නේ අපිට ඕන කමක් කියන්නේ. එතකොට අන්නේ විදිහේ මේ අනිමිත් අපණීත ශුන්‍යත කියන. එන්න මේ උත්කෘෂ්ඨ දර්ශනය බුදු පියාණන් වහන්සේ මේ සබ්බ සංඛාර සමුත්පත්තියට කන්නේ. අන්න එතකොට මේ සංස්කාර කියන වචනේ මේ අපි චිත්‍රපටි පිළිබඳව මේ මේ උපමාවල් ගත්තේ මේ කාරණා ත්‍රිවිධ වාදිත ඒ ඒව පිළිබඳව යම් කිසි එකකින් නොවේ වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා මස්සක නිදන් විස්තරය යදිස්ස වෙන්නේ යදිනම් නැක්කන් කියලා. මේ මේ ආර්ය ව්‍යවහාරයට අනුව මේ නාට්‍ය කියලා කියන්නේ ඉමුතු වීම. මොකද ඉමුතුකාරයෙක් කරන්නේ දඟලන එක. එතකොට මේ නාට්‍ය කියන එක ධර්මයට අනුව බලනකොට මේ සංස්කාර කියන පදයට මම කල්පනා කරලා බලනකොට මෙතන තියෙන එක්තරා විදිහක දඟලීම් සහ දඟලීම් සමූහයක්. දැන් අර පෙරහුරුවක් මේ මේ වෙන සංසාරයේ තිබෙන කොයිතරම් ගැටලු සත්‍යයන් මේ සංසාරයේ සංසාර ප්‍රශ්න විසඳන්න බැරි මක්නිසාද අපි කර්ම කරලා ඊළඟ විපාක විදින අවස්ථාවේදී කල්පනා කරනවා ඒ විපාක රූප කර්ම විපාකයේ විදිහට සැලකන්නේ ඒත් මම මේ විඳින්නේ කියලා. ඒකට මම කියලා හිතාගෙන කරනවා. මම කියලා හිතාගෙන විඳිනවා. ඒ විඳීම නිසා එතන මහත්ය කියන එක තවත් එකතු වෙනවා. මේක මහා අර දඟලන දඟලන දඟලන ස්වභාවයක් මෙතන තියෙනවා. දැන් මේක නූල් ගෝලයක් අර අවුල් වෙනවා වගේ දැන් සමහර විට අවුල් වෙච්ච නූල් ගෝලයක් සාමාන්‍ය නොදන්න කෙනෙක් ඉහන්න ගියොත් මේක එක පිටකණක් පිටාගෙන යනකොට ඔන්න අනිත් කොන පටලවෙනවා. අන්න ඒ වගේ මේ සංසාර නූල් ගෝලය පිළිබඳව තියෙන්නේ අර කර්ම කරන අවස්ථාවේදී මම කියලා විකාගෙන කරනවා ඒ විපාක විඳින අවස්ථාවේදී කර්මයේ විපාකේ කියලා කල්පනා කරන්නේ ඒ විපාක කියලා ඊළඟ දෙයකදී නිසා කියන මේක අලුත් ගැටුම් ආදී නිසා තවත් එක කියනවා කර්ම. ඔන්න ඊයේ මෙතන පෙන්නේ අපට අර දඟ දැන් අර නා ඇත්ත වශයෙන් කියනවා නාට්‍යක පෙරහුරුවක් නාට්‍යයක අරඹීමක් දිහා කෙනෙක් බලනවා නම් ඒක සාමාන්‍යයෙන් පසුදිනේ නරඹන්නන්ට බැරි විදිහටයි ඒ සැලසිලි ආදිය කරන්නේ දැන් කෙනෙකුට හොරෙන් හරි ගිහිල්ලා බලන්න පුළුවන් නම් නාට්‍ය නාට්‍ය ශාලාවක මේ වේදිකාවට පිටිපස්සේ නඳුනියන් හැදගෙන හැටි අර මේක වර්ණ වර්ග දමලා අර ජීවිතය කිරුටි වෙන හැටි සාමාන්‍ය හිඟන්නන් වගේ අය රජවරුන් වෙන හැටි ඔය දකින්න නම් ඒකත් නාට්‍යයක් නේද කියලා කියන්නේ. ඒක මහා නාට්‍යයක්. ඔන්න ඒ වගේ මේ ආශ්වාස ප්‍රශ්වාස විතර්ක විචාර සංඥා වේදන ආදී යටකත්තිය පවා එක්තරා තිබෙන නාට්‍ය ස්වරූපයක්. කෙනෙක් මේක නුවණින් දකිනවා නම් කලකිරෙනවා. සමතෙන් කරන්නේ මේවා తాවකාලිකව සංසිඳවලා එක්තරා විදිහට ඒකත් අවශ්‍යයි සමාධිය වශයෙන් අර උද්දච්ච ආගුණ නැති වීම සඳහා එක්තරා සුළුවක් ලබා ගන්නවා. නමුත් අවිද්‍යාව නැති වෙනවා. ඒක නිසා තමයි විදර්ශනාවේදී අර සංස්කාර සංස්කාරීයේ තේරුම් ගන්න බලනවා අවිද්‍යාව පුරන් කරනවා. සංස්කාරයෙන් පිටට එන්නවා කියන අවිද්‍යාව පුරන් වෙනවා. අවිද්‍යාව කියන්නේ ඉස්සෙල්ලා මෙයා සංස්කාර ස්වභාවය නැතිනවා. ඒකෝට අන්නේ සංස්කාර ස්වභාවය ප්‍රඥාවෙන් අර අනිත්‍ය අපන්නික ශූන්‍යත වශයෙන් දැකලා මේවත් අත් වශයෙන් සංස්කාර සංස්කාර නොවන තත්ත්වයකට එනවා. මෙතන මහා පුදුම වැඩක් සිද්ධ වෙනවා. අර දඟලීම් දඟලීම් කියන වචන දෙකේ කවුරුත් කල්පනා කරනවා නම් මුළු ලෝකෙම තියෙන සංසාරෙම තියෙන දඟලන දඟලන ස්වභාවය. මේක මේ දඟලීම් කොතනින් පටන් කොතනින් කෙලවෙලා දඟලීම් පටන් කොතනින් පටන් ගන්නවා කියන කියන්න බැරි තරම් තත්ත්වයක් තියෙනවා. නමුත් මේ හැම එකක්ම නැති වෙන්නේ අර මේක පිළිබඳව තියෙන සංඥාව උපාදානයේ අතහැරිය අවස්ථාවයි. අන්නේ මේ විදිහේ දෙයක තමයි මෙතන මේ සංස්කාර වලින් අපිට අප අපේ ජීවිත යොමු කරන්නේ. මේ සංස්කාර පිළිබඳ ගැඹුරු විග්‍රහයක් කෙනෙකුන් කළොත් මෙන්න මේ සංස්කාර වල තිබෙන අවිද්‍යාවට ඇති සම්බන්ධතාවය හරියට අර චිත්‍රපටයක නාට්‍යයක ඒ පසුබිම් පසුබිම්හි කරන අර හැඟීම් රාශිය වගේ. එතකොට මේ විදිහට අපි කල්පනා කළ බලුවොත් ඊළඟට මෙන්න මේ සංස්කාරයන්ගේම සකස් වීම වලින් මේ නාට්‍යයක් හැදෙන්න වගේ මේ මුළු මහත් සංසාරයම එක්තරාගේ අභිසංකත චේතනාවලින් නිපදෙන්නේ නැත්නම් ගොඩනගන ලද්දයක් බවයි මේ ධර්මානුකූලව පෙන්වන්න කරන්න පුළුවන් වන්නේ මෙන්න මේ සංස්කාරයන් නිසාම අර දැන් අපි සිහිනව කුමාවතාවය ඉස්ලාම් කියනොත් අපිට හිතා ගන්න පුළුවන් සාමාන්‍ය ලෝකයා චිත්‍රපටයක් දැක්කයි කියලා කිව්වට මොකද ඇත්ත වශයෙන් පෙනෙන්නේ අර සිනමා తీරේ ඒ බලන අවස්ථාවේ එක්තරා දර්ශනයක් පමණයි. නමුත් ඒකනේ අපි කලින් දෝෂණයක කිව්වා අපි චිත්‍රපටි බලන්න යනවා කියලා නාට්‍ය බලන්න යනවා කියලා යනවා අපි බැලුවා කියලා එනවා නමුත් ඇත්ත වශයෙන් උන් චිත්‍රපටියක් දුන්නේ නැහැ. සම්පූර්ණ නාට්‍යයක් දුන්නේ නැහැ. මොකද සිද්ධ වෙන්නේ? කොහොමද ඒක මේ චිත්‍රපටියක් දකින්න ලැබුණේ? අර සංස්කාර සංතතියෙන් අර නාම රූප తీරේ විඥාන తీරේ නාම රූප එකක් මවා ගන්නවා වගේ අර සිනමා తీරේ වැටෙන ඒ ධමනිකා සමූහය මේක එකතු කර ගන්නවා මේකෙන් අසාන්තරයක් හදා ගන්නවා ගොඩනගා ගන්නවා අර නර්මන්න මේ කියන්නේ දැන් දැන් සමහර විට නාට්‍ය ශාලාව චිත්‍රපට ශාලාවක ඒ කවුරුත් නරඹන්නේ නැති අවස්ථාවක ඒ චිත්‍රපට සේවා රූපකත් සේවා සේවාපටත් ඒ විදිහට ඉලේ රැකෙන සැලසුව මේක චිත්‍රපටියක් මේක චිත්‍රපටියක් වෙනවද ඒ කියන්නේ ඒ චිත්‍රපටය ඒ විදිහට පෙන්වන්න පටන් ගෙන ඒක මැදහරිය කෙනෙක් ආවොත් ඒ ශාලාවට අර චිත්‍රපටියේ Tamanට දකින්න ලැබුණ මොන හරිය කෙසේවත් සංකා ගන්නක ඒක ගියා ගියාම ඒ සංස්කාර ගියා ගියාම නමුත් මේක මේක හරියට චිත්‍රපටියක් වෙන්නේ ඒකට මේකට අර නාමන්නන් විදිහින් පාවිච්චි කරනවා මේකට එක්තරා ලාටුවක් සංහාවක් මේ සංහාව පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ලක්ෂණ තුනක් සංහ සෝනෝ භවිකා නන්දිරාධකගතා తත්‍ර తත්‍රාධිනන්දිව කියලා. ඒකෝට සංහාවේ තිබෙන එක ලක්ෂණයක් සෝනෝ භවිකා. සෝනෝ භවිකා කියන්නේ ඒක අර පුළුල් අර්ථයෙන් ගත්තොත් පුනර්භවයක් ඇති කරන. මේ පුනර්භවයක් ඇති කරනවා කියලා කියනකොට මෙහි කල්පනා කරනවා මේ සංසාරේ එක එක භවයක් තව භවයක් හාගල තියෙන කම්මේ කියලා මෙතන කියන්නේ. මේ හැම මොහොතක් පාතන්. මේ සංස්කාර මේ එකට ටිකක් බලපන් දැන් අර චිත්තපතියක් බලන කෙනෙක් එක ගමනිකා පළමු ගමනිකාව අනිත් ගමනිකාවත් එක්ක සම්බන්ධ කරලයි දෙවෙනි එක තීරුම් ගන්න. අන්න මේ විදිහට තමයි අර චිත්‍රපටිය බලලා ඇවිල්ලා කියන්නේ අපි චිත්‍රපටියක් දුටුවා කියලා. ඒක වශයෙන් මේ ඒ සමූහයම එකපාරටම අර ඉරේ වැටෙනව නෙවෙයි. නමුත් අර එකට ටිකක් ගලප ගන්නවා. අන්න පොනෝ භාවිකා. ඒක අර කලින් ගමනිකාව මේ ඊළඟ ගමනිකාවට සම්බන්ධ කරනවා පුනර්භවය. නැවත නැවත හට ගන්න ඕන කියන අදහස තියෙනවා. නැවත හට ගන්න ඕන පුනර්භව. පොනෝ භාවිකා. මන් දිරාද හදලා. ඊළඟට තිබෙනවා මේ චිත්‍රපටය රඟක විඳින්න ඕන කරන අනිත් ග්‍රොත් මන් දිරාද හදලා. මේක පිළිබඳ සතුටු වන ස්වභාවයක් හා ඇලෙන බවක් මන් දිරාද හදලා. මේ සංහාරී තිබෙනවා විශේෂයෙන්ම මේ ලාටුවක් වගේ ලාටුවක් කියන වචනයක් උදව තියෙන ලෝක සංහාවට යොදන වචනයක් තමයි පරයාපදයක් ලෝක. විසක්තිකා කියලා කියනවා. යමක් අලවන දිනාර්ථය. ඇලෙන අලවන සුළු බව මේ රාග කියලා කියන්නේ රංග මේක කියනවා අර අලවන අර්ථය. ඒකට අර සංහාවලින් සංහාවෙන් ආසාවෙන් ආසාව මගින් මේ ධානිකා සමූහය අලවනවා. ඊළඟට සතර කප්පා විනන්දිනේ විශේෂයෙන් සතුට වෙනවා මේ හේතන. මේ හේතන සතුට වෙනවා අර එක්ක ධානිකාවල් වල එක එකක් සම්බන්ධ කරනවා. මේ මේන් තමයි කථාන්තරය ගොඩනගා ගන්න. මෙන්න මේ නිසා තමයි අපි කිව්වේ එකම සංඝාශාලාවකවත් ඒක චිත්‍රපටයක් වෙන්නලාද ඒකම නාට්‍යශාලාවක් නාට්‍යයක් වෙන්නේ නැත්නම් නමුත් මේ මේ දීප්තාව දුකවා එක්තර ආකාරයෙන් දුකේ කොහොමද මෙන්න තම තමන්ගේ මේ කෙලෙස් රාජ්‍ය වලින් මේව අලවාගෙන හිතබවා ගන්න. සංස්කරණය කළ ගන්නවා. එතකොට මෙන්න මේ විදිහටම ලෝකයේ ලෝක සත්‍යය විඥාන කිරේ සංස්කාර සංකතියෙන් නාම රූප චිත්‍රපටියක් මවා ගන්නවා. නාම රූප යම් මවා ගන්නවා. දැන් ඒක නිසා තමයි දැන් නාම රූප සංස්කාර නාම රූප සංස්කාරයන් සම්මාසනය කිරීම ආදී වශයෙන් අවිදර්ශන ආයෝගින් විතර පාවිච්චි කරන වචන ඕ විදිහට තේරුම් ගන්න. මේ නාම රූපය කියන එක මේක සැබෑදියක්ද? මේක ගැන අපි කලින් පළමුව දේශනාවේ ඉන්නත් සම්සිද්ධියක් ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ උත්තරා ගාථාවක් ප්‍රකාශ කරනවා දෝසානුපස්සන සූත්‍රයේ, සුත්ත නිපාතයේ දෝසානුපස්සන සූත්‍රයේ අනත්තං අත්තමානි සත්ත ලෝකං සදේවකං නිච්ඡං නාම රූපස්මි ඉදං සත්‍යංති මඤ්ඤති අනත්තං අත්තමානි පස්ස ලෝකං සදේවකං අනාත්ම වූ දේහි ආත්මයක් දකින දෙවියන් සහිත ලෝකයා දෙක බලව නිච්ඡං නාම රූපස්මි නාම රූපේහි වැදගෙන නාම රූපය තුළට රිංගාගෙන නිච්ඡං නාම රූපස්මි ඉදං සත්‍යංති මඤ්ඤති මේක ඇත්තයි මේක සත්‍යයයි අඟි නොකව ගාථාව අදන් බුදුරජාණන් වහන්සේ නික ඇඟිලි දික් කරලා කියනවා වගේ දෙයක්. මේ පෙරේකොට නාම රූපයේ ඥාජ ස්වરૂපය. මේ නාම රූපය අර අපි කිව්වා නම් කලින් අර සිනමා తీරේ ඇත්ත වශයෙන්ම එක දර්ශනයක් වෙදින්නේ ඒක අවස්ථාව. ඊට පස්සේ ආහාරයෙන් සිනමා తీරවල ඉතාම සීඝ්‍රයෙන් ඒක කෙරෙන නිසා කෙනෙකුට හිතා ගන්න අමාරු මේක දර්ශනයක් කියලා. අපි හිතමු දැන් නාට්‍යයක නම් ඔක බලසිකාවක් ගොනාට පස්සේ අනිත් ගානිකාව වෙනකන් අර 100 105කට යනවා ආයි ඉස්සෙනකම් බලාගෙන ඉන්නවා මේ නරමන්න. නමුත් බල බලාගෙන ඉන්නේ අර ලාදු ටික ලෑස්ති කරගෙන. ඒ ගානිකාව අර ගානිකාව ටික ඒකවල චිත්‍රපටිය මේ නාට්‍ය හදානවා. අන්න එතකොට ඒ විදිහට මේ කරනකොට අර නාම රූපය අර සිනමා తీරේ මේකේ තියෙන සිනමා తీරේ කිසිවක් අන්තිමට ඉති වෙන්නේ නැහැ. යම් කිසි ගානිකාව ඒ සිනමා తీරේ වටුණා නම් කලින් වටුණු ගානිකාලා ඒවා ගියා ගියාමයි. ඊළඟ එන්න කියනවා තාම ආවෙත් නෑ. ඒ වටින දේ එතන රැඳෙන්නේ නෑ. ඉතින් මෙතන ආදි ස්වરૂපයක් ඉන්දිකම රැවටි ස්වરૂපයක් මෙතන තියෙනවා. දැන් අපි කල්පනා කරලා බලමු දැන් සමහරවිට අපිට දකින්න ලැබෙනවා ඔය ඒදන් ඒදන්ක් උඩින් යන බල්ලෙක් සමහර වෙලෙ හිටි ගමන් නැගදී නැවතිලා වතුර පොදිලා බලලා සමහර විට වල් ගෙවන්නනවා ගොරවනවා එහෙම නැත්නම් සරින් සරේ ආයිත් අර වතුර දිහා බලනවා මොකද්ද මේ කරන්නේ කියලා බැලුවාම මොකද මේ බල්ලට කහන්ති අර වතුර කරන ඡායාව දැකලා බල්ලා හිතනවා වෙන බල්ලෙක් කියලා. ඉතින් සමහරවල් මිත්‍රලිලාවකින් වල් ගවනන්නේ ඒ ගොරවන සමහරවල් තරහින් ඉන්නත් නම් ඉදිරිය බලනවා අර කුතුහලයෙන්. අලින් ගැටින් මොහ. ඒ ඒකවල බල්ල කල්පනා කරන්නේ මේ දෙන්නේ නිසා බල්ලොත් වෙන නිසා බලනවායි කිය. නමුත් අපරාධ සිදුවෙන්නේ මොකද්ද? බලන නිසායි පෙනෙන්නේ. බලලා බලන නිසායි පෙනෙන්නේ. නොබලයි කියනම් පෙනෙන්නේ නැහැ. නමුත් බලලා කල්පනා කරන්නේ පෙනෙන නිසා බලනවා. මෙන්න මේ විදිහට මේ නාම රූප පිළිබඳව, මේ සංස්කාරයන් පිළිබඳව, මේ ලෝකයේ මේ අපේ ඉන්ද්‍රිය විඥානය පිළිබඳව සිත් වෙනවා. කටිච්ච සමුපාදයේ රහස මෙතනයි කියන්නේ. ඒ කියන්නේ අර දැන් චිත්‍රපටයේ ගැන අපි සමහරක් කිව්වොත් ධර්මන්නේ නැති අවස්ථාවක අර ඒ ආරූපක යවුවා නම් ඒක චිත්‍රපටයක් කොහොමවත් සමාන වෙන්නේ නැහැ. හිතක් නැහැ නේ මෙතන. ඒක නිකන් වටිනා විතරයි. නමුත් අර කවුරුත් හිතනවා මේක ස්පර්ශ කළා නම් ස්පර්ශ ආයතන වලින් ස්පර්ශ කළා නම් එහෙන් දැකලා අනින් අහලා හිතෙන් මේවා ස්පර්ශ කළා නම් චිත්‍රපටිය ආසාවෙන් යුක්තව අන්න චිත්‍රපටියක් එතන ඇති වුණා නාට්‍යයක් ඇති වුණා නිෂ්පාදකෙ හිතනවා ඔවුන්ය කියලා මේවා හැදුවේ කියලා අවසාන වශයෙන් බංගොට අර නරඹන්නන් විසින් තමයි නාට්‍යයක් චිත්‍රපටියක් හිතවන්නේ ඒ වගේම මේ ලෝකීය ඇති දේවලු ඊළඟ එකක් අපි හිතනවා සක්කාය දෘෂ්ටි කියලා කියන්නේ ඕකයි. අර බල්ලාගේ කියන සක්කාය දෘෂ්ටි නිසා තමයි කල්පනා කරන්නේ අර වතුර බල්ලෙක් කියනවා මම නොබැලුවත් බැලුවත් බල්ලෙක් කියනවා. ඒ බල්ලෝ බල්ලා කියන්නේ නිකන් මම බලන්නේ. නමුත් වතුරකින් බල්ලා එදින බලන නිසා පේන්නේ. එතකොට ඔන්න ඔතන තියෙන පටිච්ච පටිච්චසමුප්පාද කියන වචනේ. ඒක පටිච්ච කියන වචනේ සාමත්ම ගැඹුරක් කියලා. බෞද්ධ මේ ගමදී තිබුණු ඒ කාර්යකාශනික පරම්පරාවේ මේ පුත්වචන බුදු පියාණන් වහන්සේ තමන්ගේ ධර්මයට හඳාගත්ත ලං කරගත්ත සමහර විට අර්ථ අර්ථ වෙනස් කරගෙන ඒවා පාවිච්චි කළා. නමුත් පටිච්ච සමුප්පාද කියන වචනය දෙක කිසිම දර්ශනයක. ඒක විශේෂත්වයක් කියන්නේ පටිච්ච වෙනම පටිච්ච කියන වචනය. පටිච්ච සමුප්පාද කියන වචනේම අර්ථය විද්‍යාන මහත්මයා එක්තර අවස්ථාවක විග්‍රහ කරනවා. දැන් කවුරුත් දන්න කාරණය තමයි මේ විද්‍යාන මහත්මයා ප්‍රකාශ කළා මේ දුක, මේ සියලුම දුක පටිච්ච සමුප්පන්නේ කියන. ඊළඟ දුක කියලා කියන්නේ මොකද්ද? ඒක විග්‍රහ කරනවා. සංකීර්ණ පංචපාදානස්කන්ධා දුක්ඛ. සැකෙන් කලුවා පංචපාදානස්කන්ධේම දුක. එතකොට දුක දෙවත් මේ පංචපාදානස්කන්ධය පටිච්චසමුප්පන්නයි. බුදු පියාණන් වහන්සේ උපවාන උපවාන කියන විචුන් වහන්සේට සංවේස්කන්ධයේ ඒ ඊළඟ සංකීර්ණ සඳහන් සූත්‍රයක ප්‍රකාශ කරනවා. පටිච්චසමුප්පන්නං කෝ සමාන දුක්ඛං දුක්ඛං මන. කිං පටිච්ච? සං පටිච්ච. උපවාන මම මේ දුක දුක පටිච්චසමුප්පන්නය දේශනා කරන ලදී. තුනක් පත්‍ය කරගෙනද. හිං පටිච්ච. හත්සං පටිච්ච. ස්පර්ශය පත්‍ය කරගෙන. එතකොට මේකත් වෙන්නේ අර ස්පර්ශය නිසා තමයි ස්පර්ශ කිරීම නිසා තමයි කලාවතනයන්ගෙන් ස්පර්ශ කිරීම නිසා තමයි මේ පංචපාදානස්කන්ධය ඇති වෙන්නේ. මෙන්න මේ විදිහට කල්පනා කරලා බලුවාම මේ මේ යම් කිසි දෙයක් සකස් කරනු ලබන්නේ. නමුත් පටිච්ච සමුප්පන්න කියලා කියන්නේ මෙන්න මේ විදිහට ස්පර්ශය නිසා ඒ යම් සලායතනයන්ගෙන් ස්පර්ශ කිරීම නිසා. අනිත්‍ය කියලා කියන්නේ ඒකයි. දැන් අර පිටපතක් ගන්න තිබුණා නෝවේ. මේ එක මේ ස්පර්ශ කිරීම නිසා මේක ඇති වුණා මේ විදිහට. ඒ වගේම සංකතම් පරිප්‍රෝපණ. මේක සංකත ස්වභාවය. සකස් කරන ස්වභාවයෙන් මේ ස්පර්ශය නිසා. මේ විදිහට බලනකොට දැන් අபிසංකතම් කියලා කියන්නේ විඥානයේ අභිසංකතය කියලා කියන්නේ අභිසංකත විඥානය කියලා කියන්නේ අන්න අර නාම රූපයේ බැඳෙන විඥානය. අර දැන් චිත්තපද්‍යයක් නරමන අවස්ථාවේ ඉරේ වටන ඒ ගමනිකාවත් එක්ක ඒ බලන පුද්ගලයා ඒ හඳුර ගන්නවා තමා ඒ තමාට රුචි වර තමාගේ රුචි වර උත්සන්නන්නේ ඒවා විඳිනේ කරනවා. ඒ වගේ අර නාම රූපය ආත්මත්වයෙන් ගැනීම නිසා නාම රූපේ විඥානය බැඳෙනවා. උපදී විඥානය තමයි නාම රූපේ පිහිටි විඥානය තමයි අභිසම්පද විඥානය කියන්නේ. එතකොට නාම රූපයක් නැති නාම රූපයක් පිළිබඳ නොවන විඥානයක තියෙන්න පුළුවන්. පුළුවන්. අන්නේක තමයි අනිදස්සන විඥානය කියන්නේ. අනේ දැන් ඊළඟට අපිට ඉන්න අපි එන්නේ අර නිර්වා සාමත්ම ගැඹුරු ධර්ම කොට ආසයකට ඒ කියන්නේ පෙරපර බෝධිධර්ම කන්දියෝ මේක පිළිවෙත විග්‍රහ කරන්න උත්සාහ කරන ඉතාමත්ම ගැඹුරු ගාථා ධර්ම සඳහන් වෙනවා දීඝනිකායේ කීවද්ද සූත්‍රයේ අපට සඳහන් වෙනවා විඥාන අනිදස්සන අනන්තං සම්බතෝ කහ උච්ච ආපෝතපතිනි හේදෝ වායෝන දාදති උච්ච දීඝං කරසං ච අනුධූලං සුභාසුභං ඔක්ඛනාමං රූපං ච අතේකං සුරුද්ධති විඥානස නිරෝධේන ඉච්ඡේතං සුරුද්ධති කියලා මේ ගාථාව මේ ගාථාවට බුදු කිසි අර්ථ අටුවාවක් දීලා තිනවා ඒක අර්ථයක් නෙවෙයි නිශ්චිත අර්ථයක් නැතුව අර්ථ රාශියක් දීලා තිනවා ඒකේ එකක් අපි මේ ජීව අපි දැන් දුක කරගෙන ආපු මේ කතා මාර්ගයක මුල්තන ජීවි වශයෙන් අපි බලමු මේ අටුවාවේ විවරණයට කලින් මේ විවරණ මාර්ගයෙන් මේ ගාථාවට අර්ථයක් හොයාගන්න පුළුවන්ද කියලා ඊට කලින් මේ අනුදකන විඥානයේ පිළිබඳ ගාථාවට පසුබිම වන කාරණා ඒ සූත්‍රයෙන්ම මතක කරලා ගන්න ඕන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සේවද්දමනති ගෘහපති පුත්‍රයාට සේවද්දමනති ගෘහපති පුත්‍රයාට මේ අනිදක් මේ විඥානං අනිදස්සනං ආදී ගාථාව ප්‍රකාශ කරන්න තෝදුන අවස්ථාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ භික්ෂු සංඝයා අතරින් එක්තරා භික්ෂුවක් මේක කලින් අවස්ථාවක ඇති වුණ උත්සාහ භික්ෂුවකට ඇති වුණ අන්තිම ප්‍රශ්නයක් මොකක්ද? අත්හීමේ සතරෝ මහා භූත අපරිශේෂානි විචන්ති. කෙල්ල කීදන් පතුල ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මේ සතර මහා භූතයි, පතරි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතෙන් කොතනකනම් විරුද්ධ වෙද්ද? කියලා මේ ප්‍රශ්නයක් මේ වික්ෂෝට ඇති වෙලා, බුදු පියාණන් වහන්සේලාට නෙවෙයි ගියේ. මේවා කල්පනා කරන්නේ නැති මේ කොතනක හරි වෙනම තැනක මේ මේ සක්වලේ කොතනක් තියෙනවා කියලා හිතාගෙන මේ දිව්‍ය මේ කරේ මොකද්ද අභිඥා ඒ ඒ විචිත අභිඥා තිබුණ නිසා ඉද්ධිබල උපදවාගෙන දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට භ්‍රම ලෝකෙන් භ්‍රම ලෝකෙට ගිහිලා දෙවියන්ගෙන් භ්‍රමෙන් ගින්න ඇසුවා කොතනක මෙන්න මේ මහා භූත ධර්ම නිරුද්ධ වෙන්නේ කියලා. ඒ දෙවියන්ට භ්‍රමයන්ට කාටවත් කියන්න බැරි වුණා අන්තිමට මහා භ්‍රමයාම කිව්වා ඇයි බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ නැතුව මානවතාවය කියලා. ඒ එහෙම කිව්ව නිසා අන්තිමට ඒ විශ්ව බුදුරජාණන් වහන්සේලාට ඇවිල්ලා ඒ ප්‍රශ්නේ විමසුවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට කලින් එක්තරා විශේෂ සංස්කාර සකස් කිරීමක් කියලා ඒ ප්‍රශ්නේ එනවා. අහන ওই විදිහට නෙවෙයි ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඔය ප්‍රශ්නේම වැරදි. කොතැනක මේ සතර මහා භූතයෙන් නිරුද්ධ වෙනවා කියන අහල ප්‍රශ්නේම වැරදි. ඒක නැගී යුතු එක්තරා ආකාරයක් තිබෙනවා. මේ ඕක විඥාන මාර්ගය ප්‍රකාශ කරන්නේ මේ විදිහටයි. සත්‍යාපෝපකට නිකෝදෝ වායන දාදති. අත්ථ දීඝං දරසං ජානු සූලං සුභාසුඛං අත්ථ නාමං රූපං අහෝතං පනුච්චති. කොතැනකනම් අත්ථාපෝත පතරීත යෝගෝ වායෝ නගාධිති පතරි ආපෝ තේජෝ වායෝ නගාධිති එතන විශේෂ වචනයක් සඳහන් වෙනවා නගාධිති කියන්නේ මේ සතර මහා භූතෙන් පීඩන්නේ නැත්තේ කොතනද නිබ්බහිමක් ගැන නෙවෙයි එතන බුදු කියනවා ප්‍රකාශ කරනවා ලෝකෝයන් කිසි තැනක සක්වලෝයන් කිසි තැනක සතර මහා භූතෙන් නිරුද්ධ වෙනවා කියන එකක් නෙවෙයි කොතනක නම් මේ සතර මහා භූතයෙන් ප්‍රතිෂ්ඨාවක් නිලබන්න නිලබද්ද අත්ථ ආපෝ මේ විදිහට අහන්නේ ඊළඟට අත්ථ දීගම් කරාම ඒකමනක් නෙවෙයි දී දීගම් රසං කියන්නේ දිග කොට අත්ථ දීගම් රසං කිය අනු සූලං කියන්නේ කුඩා මහ අනු සූල කියන එක සුභාසුභ සුභාසුභ මේ දිග කොට කුඩා මහ සුභාසුභාදී දේවල් මේවා කොතනද තියෙන්නේ කොතනද නැති ඊළඟට අත්ථ නාමන්ත රූපං කාසෝ සංකෘතිය ඒ වගේම නාමයක් රූපයක් කොතනක උපරෝධණය වේද? උපරෝධණය වෙන කියලා කියන්නේ බලක් කොහොමද ලැබෙන්නේ? බලක් පාවන්න ලැබෙන්නේ. කියලා බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නේ නැගී සිටු ආකාරය පිළිනලා ඊළඟට තමයි අර අලිනක් ප්‍රකාශ කළ ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ පිළිතුරු දුන්නේ විඥාණං අනිදස්සන. අර කියාපු සත්‍යය ඇති වෙන්නේ මෙන්න මේ විඥාණං අනිදස්සන අනන්තං සබ්බතෝ කම. ඒ ගාථාවත් අපි ඊළඟට බලමු. ඒ ඉංග්‍රීසි පදේ අර්ථය අපි එකපාරටම කියන්නේ නැහැ. මොකද ඒ එක එක පදයකම තියෙන මහා ගැඹුරු අර්ථ රාශියක්. ඒක නිසා ඒ පදේ එහිම අරගෙන අනිදස්සන වූ අනන්ත වූ සබ්බතෝ පද වූ විඥානයෙහි විඥානං අනිදස්සන අනන්ත සබ්බතෝ පදං එක්ක ආපෝසුකට හිතේජෝ වායෝ මෙන්න මෙතනයි. ආපෝසුකට හිතේජෝ ආපෝසුකට හිතේජෝ වායෝ කියන ඒවා ප්‍රතිස්ථාවක් ලබන්නේ. එක්ක දීඝං සරත්තං ගාමං සූරං සුභාදිවා. ඒ වගේම මෙන්න මෙතන දීගකොට සුදාමා සුභ අසුභ ඒ වගේ නාමයක් රූපයක් මේකලෝක පොරොදිනෙන් බලක්වන්න ලැබෙනවා. විඥානස් නිරෝධයෙන් උත්තරම් විපරිත්‍ති. විඥාන ආගේ නිරෝධයෙන් මේ බලක්වන්න නබු. ඒකලොත් දැන් කාලේ අවසාන වෙන නිසා මේ ගාථා ධර්මයේ ඊළඟට තිබෙන අර්ථ විවරණ අපිට පසුවයි කියන්න සිද්ධ වෙන්නේ. අද පීඩන සාස්ත්‍රීය දේශනාව සම්මාන ශාස්ත්‍රා ප්‍රතු දේශකයන්න් වහන්සේ දේවාලයේකම කන්දේ විතර පොත්කුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ Thank you. පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.